හටවල් පහකට අධිපති අධිරාජයෙක් වූ නමුත් සරුවක්යන් වහන්සේගේ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇසුර නිසා ආගම අනුකූලව එතුමා ජීවිතේ පැවැත්තුවා. දවසේ කොයි හරි සුළු වේලාවක් හෝ භාවනාවකට දෙන්නත් පුරුදු වී සිටියා. සියනේසේ 500ක් සංගණට නිත්‍ය වශයෙන් සලාක දානියත් පිරිනැමුවා. එවාගෙම අසදෘශ මහා පිංකමක් සිද්ධ කළා. එවාගෙම මල්ලිකා දේවිය ඇතුළු බිසෝ වරුන්ට ත්‍රිපිටක ධර්ම ඉගෙන ගන්නත් සැලැස්සුවා. ඔය අතර මේ රජතුමාගේ සිතට භාවනා කිරීමේදී නැගෙන කල්පනා සංකල්පන සරුවක්යන් වහන්සේක කියා පානවා. එක දාසක් කියා හිටියා ස්වාමීනි මම විවේකීව භාවනා කරද්දී මෙන්න මෙහෙම විතර්කයක් මගේ හිතේ පහළ වුණා. ඒ මොනවද විතර්කය? මනුලව මිනිසයන්ට මෙලව අර්ථයයි පරලොව අර්ථයයි දෙකම අත්පත් කර ගැනීමේ ඒකායන මාර්ගයක් තියෙන්න ඕනේ. එහෙම තියනවාද කියන එකයි මගේ හිතට නැගුණු විතර්කය. ඒ වෙලාවේදී සරුවඥන් වහන්සේක තෝරලා දුන්නා. අප්පමාදෝ කෝ මහරජ ඒකෝ ධම්මෝ උභවත්තේ සමදිගායේ තිත්තේ දික්ත ධම්මිකං චේව අත්තං සම්පරායිකං ච අත්තං මහරජේ අප්‍රමාදේ කිය එක ධර්මයක් තියෙනවා ඒ එකම ධර්මයේ මෙලව අර්ථයයි පරලව අර්ථයයි දෙකම සාක්ෂාත් කර ගැනීමේ ඒකායන මාර්ගයක් වෙනවා කියන එක තෝරලා දුන්නා එතන පරලව අර්ථය කියන්නේ දෙව්ලෝ බඹලෝ පමණක් නෙවෙයි නිවනත් ඊට අයිති වෙනවා එනිසා මෙලොව වශයෙන් ජීවත් වෙන කාලය තුලදී මිනිසෙකුට අවශ්‍ය වෙන ආයුෂ වර්ණ සැප බල ඥාන ගුණ නුවණ ධන දානි යස ඉසුරු සැප සම්පත් එවාගේම ධර්මාඥාන භාවනාඥාන ධ්‍යාන සමාධි සමාපatti අභිඥා මේ ඔක්කොම අයිති වෙනවා මෙලොව ආර්ථයට පරලොව ආර්ථයේ වශයෙන් සතර අපායන් අතිමිදෙන්නටත් දිව්‍ය මානුෂ බ්‍රහ්මාදී සුගති ලෝකවල ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙන්නටත් ඒ කොතන උපනත් නැවත නැවත නිවන් මඟට අවතීනම කටයුතු කරන්නටත් මතු අනාගතයේදී තමා පැතු බෝධියකින් අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමටත් තමයි මේ පරලෝකාර්ථය කියලා හඳුන්වන්නේ. ඒකට මේ කියන උභයාර්ථයම සාක්ෂාත් කරගන්න ඇති එකම මාර්ගයේ අප්‍රමාදයයි කියලා එක වචනයකින් දේශනා කළා. ඒක තවදුරටත් පහදා දෙමින් හැඳුන්වුවා උපමාවකින් මේ පොළොව තලයේ පාගමනින් ඇවිදින සතුන් අතර තැතාගේ පාසටාන විශාලයි. අනිත් සීලෝම සත්‍යයන්ගේ පාසටාන් ඇතාගේ පාසටාන ඇතුලේ තබන්න පුළුවන්. ඇතාගේ පාසටාන දිගින් පළලෙන් වටින් විශාල නිසා. ඒ වාගේ මෙලව අභිවෘත්තියත් මෙලව අභිමතාර්ථයත් පරලව සුගතියත් කෙලවර සාන්ත නිවන සාක්ෂාත් කර ගැනීමට යන්තා කුසල ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම අප්‍රමාදෝ කෙනෙක් දහම් පදයට අන්තර්ගත වෙනවා කෙනෙක් තෝරා දෙමින් මේ ගාථා තුනකින් තවදුරට ධර්ම දේශනාවක් කළා ආයුම් ආරෝග්‍යං වන්නං සග්ගං උච්චා කුලේනතං කතියෝපත්තයන්තේන උලාරේ අපරාපරේ මනුලව දෙව්ලොව බඹලොව යම් කෙනෙක් ආයුෂ ප්‍රාර්ථනා කරනවා නම් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා නම් <clears throat> ශරීර වර්ණේ සහ ගුණ වර්ණාව ගුණ කතනේ ප්‍රාර්ථනා කරනවා නම් ස්වර්ග සම්පත් පතනවා නම් එවාගෙම <clears throat> උසස් වංශවත් ජීවිත පතනවා නම් එවාගෙම ධන දාන්නේ අසේසුර සැප සම්පත් මේ තවත් තවත් නානාවිද දේවල් පතනවා නම් අප්පමාදම් පසංසන්ති පුඤ්ඤ කිරියා සුපණ්ඩිතා ඒ සියලු ප්‍රාර්ථනාවන් මුදුන් පමුණවා ගැනීමට ඒකායන මාර්ගය වන්නේ අප්‍රමාදය කියලා සරුවඥන් වහන්සේලා දේශනා කරනවා අප්‍රමත්තෝ උභවති අධිගන්හාති පණ්ඩිතු ඒ අප්‍රමාදව දාන සීල භාවනාදී කුසල් පාරමී පිරු ඥානවන්තයා උභයාර්ථේ සාක්ෂාත් කරගන්නවා දික්කේව ධම්මේ යෝ අත්තෝ යෝ චත්තෝ සම්පදායිකෝ මේ මනුලව ලබන්න තියෙන උසස් මාර්ථේනොත් සාම්පරායික වශයෙන් සුගති සම්පත්තා නිවන් සම්පත් කියන මේ සාම්පරායික අර්ථයක් අත්ථාභි සමයා ඒ සියල්ල සාක්ෂාත් කරගන්නා වූ ධීරෝ ඥානවන්තයා පණ්ඩිතෝති පවුච්චති සැබෑම පණ්ඩිතේකයි කියනු ලැබෙනවා කියන එකයි මේ ගාථා තුනේ කෙටි තේරුම. මේදී අප්‍රමාදෝ කියන වචනේ අපි හොඳට තේරුම් කරගන්න වටිනවා. අප්‍රමාදෝ කියන්නේ මේකේ තේරුම් රසක් තියෙනවා. පමාදෝති සතිවස්සග්ගෝ ප්‍රමාදය කියන්නේ කුසල් කිරීමේ සිහිය අමතක වීම නැත්නම් හිත විසිරුවා හැරීම. මේක මේ කකුසල සිටිවිලවල හිත අසුරවනවා නම් ඒක ප්‍රමාදය කියලා කියනවා. නේ පමාදෝ අප්‍රමාදෝ එසේ අකුසල් කෙරෙහි හිත විසුරුවා හරින් නැතිනම් සිහිය අමතක නොකරනවා නම් ඒකට කියනවා අප්‍රමාදේ අප්‍රමාදේ කියලා. තවත් දුරට ඔක ලස්සනට විස්තර කරනවා සරුවක්යන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම පමාදෝති තත්කතමෝ පමාදෝ කාය දුච්චරිතේ වචී දුච්චරිතේ මනෝ දුච්චරිතේ පංචසුවා කාම ගුණේ සුචිත්තස්ස වස්සග්ගෝ වස්සග්ගානුපදානං කුසලානං වා ධම්මානං භාවනායේ අසක්කච්ච කිරියතා අසාතච්ච කිරියතා අනි මේ අසත්තච්ච අසාතච්ච කිරියතා ඕනේන උත්තිතා අනිත්‍යත කිරියතා නික්කිත ඡන්දතා නික්කිත දුරතා අනාසේවන අභාවන අබහුලී කම්මං යෝ ඒව රූපෝ ප්‍රමාදෝ ප්‍රමජ්ජන ප්‍රමජ්ජිතත්තං අයං උච්චති ප්‍රමාදෝ මෙහි සඳහන් වෙන තේරුම මෙහිමයි ප්‍රමාදේ ප්‍රමාදේ කියන්නේ කුමක්ද යනු කාය දුස්චරිත තුන වාග් දුස්චරිත සතර මනෝ දුස්චරිත තුන කියන්නේ මේ දුස්චරිත කෙරෙහි සහ ඇස පිනවන කන පිනවන නාසිකා පිනවන දිව පිනවන කන පිනවන පස්කම්සප් කෙරෙහි චිත්තස්ස වස්සග්ගෝ හිත මුදා හරිනවා නම් ඒක ප්‍රමාදයක් වස්සග්ගා නුප්පදානං නැවත නැවත නැවතත් එවැනි දේවල් කෙරෙහි හිත විසුරුවා හරිනවන ඕනතරම් මේ අකුසල් සිදු වෙන්නේ ඉඳ අරිනවන ඒකට කියනවා පමාදු එවාගේම කුසලානං වා ධම්මානං භාවනාය දන් සීල් බණ භාවනාදී කුසල් කිරීම සඳහා අසක්කච්ච කිරියත අගෞරවයෙන් කරනවා නම් ඒකක් ප්‍රමාදයක් අසාතච්ච කිරියත නිතර නිතර නොකරනවා නම් ඒකක් ප්‍රමාදයක් අනිත්‍යද කිරියතා පින්කමක නිමාවට දක්වා යන්නේ නැත්නම් ඒකත් ප්‍රමාදයක්. ඕලීන වූත්‍ිතා පසුබට වෙනවා නම් කුසල් කරන්නේ ඒකත් ප්‍රමාදයක්. නික්කිට ඡන්දතා කුසල් කිරීමේ ඡන්දේ කැමැත්ත අත්හරිනවා නම් ඒකත් ප්‍රමාදයක්. නික්කිට දුරතා කුසල් කිරීමේ උත්සාහය අත්හරිනවා නම් ඒකත් ප්‍රමාදයක්. එවාගේම අනාශේ වෙන ආදරයෙන් කුසල් නොකරනවා නම් ඒකත් ප්‍රමාදයක්. අභාවන නැවත නැවත කුසල් නොකරනවා නම් ඒකත් ප්‍රමාදයක්. අබහුලී කම්මං බහුල වශයෙන් කුසල් නොකරනවා නම් ඒකත් ප්‍රමාදයක්. යෝ ඒව රූපෝ පමාදෝ මේ විදිහේ පමා වීම. පමජ්ජන ප්‍රමාද වෙන ආකාරය. පමජ්ජිතත්තම් ප්‍රමාද වෙන බව අයං උච්චති පමාදෝ මේක තමයි ප්‍රමාදය. <coughs> ඒක අනිත් පැත්ත අප්‍රමාදය. ඒ කියන්නේ කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කෙරෙහිත මුදා හරින්නේ නැහැ. කාය සුචරිත, වාග් සුචරිත, මනෝ සුචරිත ගේන මේ සුචරිත කෙරෙහි හිත හසුරුවනවා. එවැගේම පස්කම් සැප කෙරෙහි හිත මුදා හරින්නේ නැහැ. නිදහසේ හැවිදෙන්න දෙන්නේ නැහැ. ඒ වයින් හිත වලක්වලා සිත සමාධියමත් කරගන්නවා. ඒ කියන්නේ ඒ ඉඳුරම් පිනවන සාමිෂ සැපේ කෙරෙහි හිත දුවන්න දෙන්නේ නැතුව නිරාමිෂ සැපේ කියන්නේ සමත භාවනා විපස්සනා භාවනා මෙනෙහි කරමින් ඔය කියන්නේ <coughs> කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ අඳුරු නැසමින් කුසල් විතාරක කුසල විචාර කුසල ප්‍රීති කුසල සුඛ කුසල ඒකාග්‍රතාව කියන ගුණ වැඩෙන හැටියට හිත පිරිසුදුෙන් තබා ගන්න උනන්දු වෙනවා ඒකත් අප්‍රමාදයක් එවාගෙම කුසලානං වා ධම්මානං භාවනායි කුසල් කිරීමේදී ධනක් දෙන්න ගියත් බණක් අහන්න ගියත් සිල් සමාදන් වෙන්න ගියත් කවරෝ පින්කමක් කරන්න යෙදුනත් සක්කච්ඡ කිරියතා බොහෝම ගෞරවයෙන් බොහෝම ආදරෙන් එහි යෙදෙනවා සාතච්ඡ කිරියතා නැවත නැවතනත් වෙනකත් එහි යෙදෙනවා ඒ ඔක්කොම අප්‍රමාදයි අනිත්‍යත කිරියතා පින්කමක් කරන්න පටන් ගත්තාම නිමාව දක්වාම යෙදෙනවා අතරමඟ දුවන්නේ නැහැ ඒ වගේම අනෝලේනවුත්තිකා කවදාකවත් පින්කම් කරන්න පසුබට වෙන්නේ පින්කමක් කරන්න තේනම් අපි කරන්නම් අපි කරන්නම් කියලා ඉදිරියටම තේනඟමින් ඒ පින්කම සම්පූර්ණ කරන්න ඉදිරිපත් වෙනවා එවාගෙම අනික්කිත ඡන්දතා කවදාකවත් පින්කම් කිරීමේ එපා වීමක් වෙන්නේ නැහැ ඒ වගේම කුසල ඡන්දය අත්හරින්නේ නෑ අපර නැත නැත නැත පින්කම් කරන්න ඕනේ කියන බලවත් ඡන්දය ඇති කරගන්න ඒකත් අප්‍රමාදයක්. ඒ වගේම අනිත්‍යත දුරතා අනිත්‍යක දුරතා තමන්ගේ පින්කම් කිරීමේ වීරිය ධම්මට මහන්සි ඉසරාදී මේ වැස්ස මේ පින්න මොනවාක්වත් ගණන් ගන්න නැතුව කුසල ක්‍රියාවක් කරන්න තියෙනවා නම් බලවත් උත්සාහයෙන් යෙදෙනවා ඒකත් අප්‍රමාදයක් එවාගෙම ආසේවනා භාවනා බහුලී කම්මං බලවත් ආදරයෙන් කුසල් කරනවා ඥාත නැතත් බලවත් ගෞරවයෙන් කුසල් කරනවා බහුල වශයෙන් කුසල් කරනවා මේක තමයි අප්‍රමාදෝ කියන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා ඉතින් මේ බෝධිසත්ව චරිත තුලින් අපට මේක බොහෝම පැහැදිලිව තේරුම් ගන්නට පුළුවනි ඒ කියන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ භවයෙන් භවයට අර බෝධියේ චිත්තයේ මුහු කරවා ගන්න සමර්ථෝනේ මෙන්න මේ අප්‍රමාද කියන යහපත් ගුණය මුල් කරගෙනයි. එළඹ සිටි සිහිනුනේ යුතුව කලියතු කලියතු පින්කම් එකින් එකට තෝරාගෙන ඒවා කෙරේ බලවත් ඡන්දයෙන් බලවත් වීරියෙන් බලවත් චිත්තයෙන් බලවත් වීමන්සෙන ප්‍රඥාවෙන් යුතුව උනාසේ දෙක නිසා තමයි කවදාකවත්ම පිරිහෙන්නේ නැතුව දියුණුවෙන් දියුණුවටපත් වෙන්න සමත් උනේ. ඒ නිසා වෙනත් බෝසතාණන් වහන්සේලාට වඩා කෙටි කාලයක් තුලදී බෝධි සම්භාර මුදුන් පමුණවා ගන්න සමත් උනේ ඒ අපේ තථාගතයන් වහන්සේගේ බෝධිසත්ව චරිතයේ තිබිච්ච අප්‍රමාද ගුණය නිසායි. ඉතින් ඒ අනුව සලකා අපි සැනසෙන්නට ඕනේ. මේ අප්‍රමාදයේ කියන එක ධර්මතාව වශයෙන් වෙන්කොට ගත්තොත් මෙහි තියෙන්නේ කුසල සිත් පිළිබඳව කුසල් කිරීම පිළිබඳව එළඹෙන සිහියයි. ඒකට කියන්නේ සතිචෛසිකය කියලා. මේ සති ඡායසිකේ තනිකර උපදිනවා නෙමෙයි සෝබර චිත්ත ඡායසික සම්භාරයක් එක්ක තමයි සති ඡායසිකේ පහළ වෙන්නේ. එතකොට මේ සති ඡායසිකේසේ පහළ වීම නිසා අනිත් සීලෝම සෝබන චිත්ත ඡායසික ධර්මයන් උනන්දු වෙනවා කුසල ක්‍රියාවන් යෙදීමට. මේක නිසා සරුවක්ඥන් වහන්සේ දේශනා කොට වදාළේ මේ අප්‍රමාදයේ කියන එක නිවනට ඒකායන මාර්ගයක් වෙනවා. ප්‍රමාදයේ කියන එක මරණයට ඒකායන මාර්ගයක් වෙනවා. එනිසා අප්‍රමාදය තපත් වූ ආයේ කවදාකවත් මරණයක් නැති නිවනටපත් වෙනවා කෙනෙක් සරුවක්යන් වාසේ දේශනා කළා තියෙනවා. ආලෑටි ධර්මාශෝක රජතුම තුන් අවුරුද්දක් මානසික වශයෙන් තැවෙමින් හිටියා. ඒ මොකද මේ කාලිංග යුද්ධයේදී සිදුවෙච්ච මනුෂ්‍ය ඝාතන ගැන හිතලා. අන්තිමේදී නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ඈත <clears throat> රජමිඳුලේ කෙළවරේ තියෙන පාරේ යනවා මෑණියන් දකින්න. ඒ යන ගමන විලාසය දැකලා රජුරවන් හිතේ පුදුම පැහැදීමක් ඇති වුණා. වෙනත් අය ගමනක් යනකොට දෝනවා පයින්නවා වගේ වටපිට බලනවා එහෙ මේ හැරි බාන උඩමිම බලනවා අත්පාහි මේ ලෙල ලෙවනවා පද්දවනවා ඒ වගේම බොහොම අසංවරව ගමන් කරනවා. මේ කුඩා ස්වාමින් වහන්සේ වටපිට බලන්නෙත් නෑ, උඩමිම බලන්නෙත් නෑ, අත්පා විකාරිකුත් නෑ. බොහෝම සංවර පිය නගනවා. රජුරුවන්ගේ හිතේ ඇති වුණ මේ කුඩා ස්වාමින් වහන්සේ කුඩා වුණත් හිත ඇතුලේ විශාල ගුණස්කන්ධයක් ඇති. උන්වහන්සේක කතා කරන්න ඕනේ කියලා ඇමතිව කොට කියලා පිටක් කෙරුවා අන්න අර කුඩා ස්වාමින් වහන්සේ වඩම්මග දෙන්නයි කියලා. කවදාකවත් එතුමා ඒ ජීවිතේ බුදුරජාන් වහන්සේගේ ශාසනය ගැන හැඟීමක් තිබුණෙත් නෑ. තෙරුවන් සරණ ගිහින් හිටියෙත් නෑ. ඉතින් මේ ඇමතියා යන හැටිත් බලාගෙන සීමෙදුරු කවුළුවෙන් ආරාධනා කළ හැටිත් බලාගෙන ආපේ වගේ වැඩම කරගෙන එනකොට අය ඇමති කෙනෙක් යවුවා ඉක්මනින් වැඩ කරන වැඩම කරනින්ද කියලා. ඒ ඇමතියාගෙන් ආරාධනා කරන හැටිත් බලාගෙන නමුත් මේ කුඩා ස්වාමීන් වහන්සේ අධිවේගෙන් ආවෙ නැ තමන් වඩින විලාසෙම ආවා. මාලිගාට ඇතුල් වෙලා <clears throat> සුදුසු ආසනයක් බලා වාඩි වෙන්න කියලා රජුරෝ කිව්වා. ඒ වෙනකොට තමයි උන්වහන්සේ වටපිට බැලුවේ මට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා මෙතන වැඩි ඉන්නවාද කියලා බැලුවම කවුරුත් නෑ. කවුරුත් නැති නිසා සිංහාසනෙර නැංගා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වයසෙන් අවුරුදු 7යි සිංහාසනේ උසයි නගින්නත් ටිකක් මහන්සි වෙන බව දැනගෙන රජුරෝ අත දුන්නා නගින්න. පස්සේ රජුරෝ හිතුවා දැන් මේ කුඩා ස්වාමීන් වහන්සේ මුළු ජම්බුද්දීපේට අගරජ වාඩි වෙන මේ සිංහාසනයේ වාඩෝනේ එසේ මෙසේ තත්ත්වයක් නෙමෙයි. උන්වහන්සේගේ පුදුම සීල තේජසක් තියෙනවා. කියලා උන් එතින්ම පැහැදීමටපත් වුණා. ඊට පස්සේ වැඳලා කිව්වා ස්වාමීනි මට බුදුබණ පදයක් අවසර ලැබේවා කියලා. එලෙනාවේදී මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි ඉසේක සොද බානකොට මේ ත්‍රිවිද්‍යා සට්ඨ අභිඥා සිව්පිලිසිමියා ඥාන සහ ත්‍රිපේක ධර්මයත් දෙවග මේ ධාරණය වෙමින් තමයි උන්වහන්සේ රහත් උනේ. ඉතින් උන්වහන්සේ මුළු තුන් පිටකේම ආවර්ජිනා කළ බැලුවා රජ්ජුරවණ්ඩ දිගත් නැති එවැගේම අර්ථ පරිපූර්ණ වූ දේශනාවක් කළ යුතුයි නේද කියලා හිතලක පාට වැටුණ ධම්මපදයේ තියෙන අප්‍රමාද වර්ගී. ගාථා 12යි. මේ ගාථා 12 දේශනා කළා. රජතුමා වැඳලා කිව්වා ස්වාමිනී දැන් ඇති. මම තේරුම් ගත්තා අපේ සරුවක්යන් වහන්සේ කෙබඳු උත්මයේද කියලා. ස්වාමීනි මම මෙතෙක් කල අඳුරේ හිටියා. මම අද තෙරුවන් සරණ යනවා කියලා ඒ ස්වාමින් වහන්සේගේ පාමුල තෙරුවන් සරණගේ බෞද්ධෙක් වුණා. උන්වහන්සේට ආරාධනා කළ හිතේ ඉඳලා ස්වාමින් වහන්සේ එක අට නමක් වැඩම කරවන්න මගේ දානෙට. උන්වහන්සේ කිව්වා ඒක මගේ උපාධ්‍යාන් වාසයට මම දෙන්නම්. මම පින්දපාත යනවා. එහෙනම් මං ස්වාමීන් වහන්සේට තවත් අට නම කර දෙන්න. ඒක මගේ ආචාර්යයන් වහන්සේට දෙන්න මම පින්දපාත යනවා. එහෙනම් තවත් අට නම කර දෙන්නම්. ඒක සංඝ භාර සංඝ ස්තරයන් වහන්සේ නමකට දෙන්නම්. එහෙනම් ස්වාමීනි මං තවත් අට නමකට දෙන්නම්. උන්වහන්සේ ඉවසුවා. දැන් ඉතින් අට නම අට නම බැගින් 30 දිනමක් පහෝදා දෙන්න වැඩම කරවා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ සංඝ රත්නයේ තියෙන ගුණස්කන්ධය ගැන වැටහීම නිසා දවසෙන් දවස සංඝ පිරිස වැඩි කරගෙන දිනපතා නිගන්ඨයන් 60000කට දන් දුන්නේ මේ රජතුමා දැන් සංඝ රත්නයේ 60000කට දිනපතා දන් දෙන්න පුරුදු වුණා. දිනපතාම 60000ක් රජවාසලේ පින්දපාති ලබනවා. ඔය අතරතුර සංඝ රත්නයෙන් වැඳලාම ස්වාමීන් අපේ බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ කොච්චරද? තින් කියා හිටියා මහරජේ ධර්මයේ නම් ධර්මයේ වශයෙන් එකයි. රස වශයෙන් එකයි. එවාගෙම ධර්ම විනය වශයෙන් දෙකයි. පිටක වශයෙන් තුනයි. නිකාය වශයෙන් පහයි. අංග වශයෙන් නවයයි. ස්කන්ධ වශයෙන් 84000යි කිව්වා. සාදු සාදු ස්වාමීනි මට අවසර ලැබෙන්න ඕන මම සුවාසෝදාසත් ධර්මස්කන්ධ වෙනුවෙන් මුළු ජම්මු දීපයෙහි විහාරස්ථාන 84000ක් කරනවා කිව්වා. ඒ වගේම විහාරස්ථාන 84000ක් ජම්බුද්දීපේ සුදුසු තැන්වල ගොඩ නැගුවා. ඒ විහාර පූජා උත්සවයේදී තාතන් වාසගේ අදිෂ්ඨාන එක මිඳුලේ තියෙන වාගේ දකින්න සැලැස්සුවා. රජතුමාට අසීමිත සන්තෝෂයක් ඇති වෙලා සහතන් වහන්සේලාගෙන් ඇහුවා ස්වාමීනි බුද්ධ කාලෙවත් හිටියද මාතරම් පරිත්‍යාග කරපු කෙනෙක් නැත මහරජේ වැඩිම පරිත්‍යාග කළේ අනාථ පින්නගේ සිටුවරයා 54 කෝටියයි. සමුන්නාන්සේ මේසා විශාල විහාරස්ථාන පූජාව සඳහා 96 කෝටියක් වැය කළා. නිසා තමුන්නාන්සේ තරම් පරිත්‍යාග කරපු කෙනෙක් ඒ කාලේ හිටියේ නෑ. එහෙනම් ස්වාමීනි මම බුදු සසුනේ හිමිකාරියෙක් නේද? නැත මහරජ හිමිකාරියෙක් නෙමෙයි ප්‍රත්‍යදායකයෙක් පමණයි. එසේනම් ස්වාමීනි හිමිකාරියෙක් වෙන්නේ කොහොමද? තමන්ගේ අවස අවරස පුත්‍රයෙක් හෝ අවරස දීත්‍රුවක් හෝ සසුන්ගත වීමෙන් බුදු සසුනේ හිමිකරුවෙක් වෙනවා. ඉතින් රජතුමාගේ දෙපැත්තේ හිටියා තමන්ගේ පළමුවෙනි දරු දෙන්න. ඒ කියන්නේ මේ රාජ්‍යරෝ උදේනේ රට උපරාජ දුරේ දරන් කාලයේදී විවාහපත් වෙලා හිටිය විදිශා දේවි සමග එතුමිය සිටු කුමාරිකාවක්. ඒ විදිශා දේවියගේ දරු දෙන්න තමයි මේ මිහිඳු කුමාරයා සහ සංගමිත්තා කුමරිය. මිහිඳු කුමාරයාගේ වයස තුගට අවුරුදු 20යි. සංගමිත්තාගේ වයස අවුරුදු 18යි. එතම විවාහපත් වෙන අක දරුවෙකුත් ඉන්න වෙලාව. ඉතින් මේ දෙන්නම ශාසනයට පූජා කළා. එදාම මිහිඳු කුමාරයන් වහන්සේ පැවිදි කරනු ලැබුණා. මිහිඳු කුමාරයන් වහන්සේ සීමාවකට පමුණුවලා බන්දු කර්මයේ කරවලා නාවලා සිවුරු අන්දවලා පෙරවලා පැවිදි කරලා එදාම උපසම්පදා භූමියට පත් කළා. ඒ මොහොතේදීම උන්වහන්සේ සෞකලස් නොසා අරිහත්ත්වයටපත් වුණා. උන්වහන්සේ තුන් අවුරුද්දක් ඇතුළත ත්‍රිපිටක ධාරී වුණා. ලක්ෂයක් භික්ෂූන් වහන්සේලාගේ ගුරුවරයෙක් බාටදපත් වුණා. වයස අවුරුදු 12 වෙනකොට ඉන උපසම්පදා අවුරුදු 12 වෙනකොට ශ්‍රී ලංකාවට වැඩම කරවන්න සිද්ධ වුණේ තුන්වෙනි සංගායනාවේ නිමාවෙන් පසුව. සංඝමිත්තා කුමරිය බුදු සාසනයේ පැවිදි කරවලා අවුරුදු දෙකක් සික්කමානාවත පුරා වයස 20 පිරුණු දවසේදී උපසම්පදා භූමියට පැමිණෙව්වා සෞකලස්න සාරිහත්ත්වයටපත් වුණා ත්‍රිපිටක ධාරී වුණා ඔය අතර තුන්වෙනි ධර්ම සංගායනාව මේ රජතුමාගේම නියමයෙන් ආරාධනෙන් දායකත්වයෙන් ආරම්භ වුණා දහසක් රහතන් වහන්සේ සමග ඒ දහසක් රහතන් වහන්සේලා විසින් බුද්ධ වර්ෂ 230 234 235 පිරෙන්න ඉස්සර හරියට නවම් පොය දාසේ ආරම්භ කළ 235 වෙනි වසරේදී <clears throat> කියන්නේ බුද්ධ වර්ෂ 235 ඉල්පුර පසළොස්වක් බොහෝ දවසේදී සංගායනාව නව මාසිකින් නිමාවටපත් වුණා. රටවල් 9කට බුදුසසුන පිහිටුවන්නට මහා සංඝ රත්නේ සම්මත කරගත්තා. ඒ වෙනුවෙන් සුදුසු රහතන් වහන්සේලා පස්නම පස්නම බැගින් කණ්ඩායම් 9ක් රටවල් 9කට පිටත් කර යවුවා. අපේ ලංකාවට නියමිත වූයේ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේ පස් නමකටයි. මිහිඳු මහ රහතන් වහන්සේ දිවසින් බැලුවා ලංකාවට සුදුසු දවසේ බැලුවා මොට සිව රජුරෝ දැන් රජ කරන්නේ දැන් වය වෘදයි තා මාස කීපකින් එතුමා පරලෝසපත් වෙනවා එතුමාගේ පුත්‍ර රත්නයේ වෙන දේවානම් පේතිස රජතුමා රජ වෙනතුරු ජම්බුද්දීපයේ චාරිකාක වැඩම කරවලා විදිසා නගරයට පැමිණ ශාන්ති විහාරස්ථානයේ මෑණියන් ධර්ම සංග්‍රහ කරන්න වැඩ හිටිය නැවතිලා ඒ කාලය තුලදී ඒ විදිසා දේවී කියන මෑණියන්ට ධර්මානුග්‍රහ කරමින් එතුමාගේ සිව්පසය එතුමියගේ සිව්පසයත් පිළිගනිමින් වැඩ ඉන්න කාලේ අර සුමන කුමාරයන් වහන්සේ පැවිදිව රහත් වුණා එවාගේම බණ්ඩ කූපාසකතුමා උපාසකත්වයෙන්ම අනාගාමී බාටපත් වුණා. ඒ සුමන කුමාරයා නමින් හැඳින්වූයේ සංගමිත්තා කුමරියගේ පුත්‍රවණයි. ඒ වෙනකොට වයස අවුරුදු 13ක කාලයයි. එවාගේම බන්නක උපාසකතුමා කිව්වේ විදිසා දේවීන් වහන්සේගේ සහෝදරියගේ දියණියගේ පුතෙක්. එතකොට අපේ මිහිඳු මහ රහතන් වහන්සේට බෑණනුවන් කෙනෙක් වෙනවා. එතුමාගේ වයස අවුරුදු 20යි. ඒ හත් දෙනාම එකතු වුණා සාංචි විහාරස්ථානෙට. ඔය සාංචි විහාරස්ථානයේ මාස ගණනාවක් ගත කරලා කියන්නේ අර තුන්වෙනි සංගායනාවෙන් මාස 7ක් පිරෙන්නේ පොසොන්පුර පසළොස්වක් බොහෝ දවසේ තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඒ ධර්ම දූත කණ්ඩායම හත් දෙනාම ශ්‍රී ලංකාවේ මිහින්තලාවට වැඩම කරවා වදාළේ. එදා වාසයේදීම බුදු සසුන ශ්‍රී ලංකාවේ පිහිටුවන්න සමත් වුණා අද දවස දක්වා ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිටවන්න හේතු වූයේ මෙන්න මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම නිසා මේ සියල්ලට හේතු වූයේ ධර්මාශෝක රජතුමා බෞද්ධයෙක් වීම ධර්මාශෝක රජතුමා බෞද්ධයෙක් වූයේ අර නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කෙරේ චිත්ත ප්‍රසාදයෙන් අප්‍රමාද ප්‍රතිපදාවෙන් ධර්ම ශ්‍රවණය කිරීම. මේක නිසා මේ අප්‍රමාදෝ අමත පදං ආදී වශයෙන් තියෙන ධර්ම ගාතාව නැත්නම් ඒ ධම්මපදයේ තියෙන ගාථා 12ම ඉතා වැදගත් අනුශාසනාවක් වුණා ඒ රජතුමාට. ඒ මේ අනුව සලකා බැලීමේදී කුසල් කිරීමේ එළඹ සිට සිහිනුවන ඇතිනම් කවදාකවත්ම අපායට වැටෙන්නේ නැහැ දුගතියකට දුකකට වැටෙන්නේ නැහැ කියන එක මෙයින් අපට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපේ සරුවඥන් වහන්සේ මෙහිම අප්‍රමාදව විශ් අසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි බෝධි සම්භාර මුදුන් පමුණවාගෙන ඇවිත් මේ අවුරුදු 2594 ගොත් මාසයකුත් දින අටකට පෙර බුද්ධගයා සුද්ධ භූමියේදී සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුද්ධත්වයට පැමිණ වදාලා 45 අවුරුද්දක් ලොවට අමාදාම් වැසි වැසෙව්ව සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවනට පමුණවා වදාලා අනාගතේ බලා මානිල්මා සෝද විහිදෙන ශ්‍රී මුඛ පත්මයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් ස්වාසෝදාස ධර්මස්කන්ධය දේශනා කොට වදාලා ඒ දේශනයේ අවුරුදු 5000ක් මුළුල්ලේම සරුවක්යන් වහන්සේලා 84000ක් හා සමානව ලොවට හිතසුව සැලසෙමින් පවතිනවා. ඒ මේ සරුවක්යන් වහන්සේද ආවිෂාගේ කෙලවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නෙවෙන්නාසේ පිරිනුවන් පාවදාලා රහතන් වහන්සේලා පිරිණිවුණා සසු ආර්යයන් වහන්සේලා සුගතිපදායන වුණා. <coughs> සසු ජනතාව කර්මාරූපෝ මිය පරලෝ ගියා. වැඩිහිටි විහාරස්ථාන රාජධානි උයන් පකුණු මාලිගා සියල්ල නස්තාවශේෂ වුණා. එසේම ඉරහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි කල්පස්ථායී විශාල වස්තුත් ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වා නැඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත් කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් බතෙන් බුලතෙන් ගෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්ම භාව සියල්ලත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මත් ක්ෂණයක් ක්ෂණයක් පාසාම සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි යන බැවින් අනිත්‍යයි සිඳමින් බිඳමින් ඇති වෙමින් නැති වෙමින් නිරතුරු පෙළි පෙළි පවත්නා බැවින් දුක්ඛයි කැමති කැමතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක්ඛාරි සත්‍ය කෙරෙහි නැවත නැවත දියුණුවට පහළ වීමට හේතු වෙන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. දුක්ඛාරි සත්‍ය දුක්ඛ සමුදයාරි සත්‍ය දෙකෙන්ම තොර වූ සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ නිරෝධාරි සත්‍ය අවබෝධ කර ගන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වෙනවා අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලාන්තරයක් තිස්සේ අප්‍රමාද ප්‍රතිපදාවේ පිහිටා සිදු කර ගන්නා ලද බෝධිපාක්ෂික ධර්මයන්ගේ ආනුභාවයෙන් දසපාරමිතා අනුභාවයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර සාන්ත අමා මහ නිවනින් සැනසීමටපත් වේවදාලා සසර දුක් තරණය කළ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවනින් සැනසී වදාළේ සීල බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් ගෞරවාචාර උත්තමාංග নমස්කාරය වේවා අපේ ජීවිතේ පුරා කරන ලොකු කුඩා සෑම කුසලයක්ම මෙසේ බෝධිපාක්ෂික ධර්ම බවට ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම බවට දසපාරමී බාටපත් වේවා එමඟින් අපේ පැතු බෝධි ඥාන වලින් සාන්ත චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් සාන්තාමම නිවන් සුව සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. ඊයේ සන්ධ්‍යාවේ සිට මේ දෙල්ගොඩ වලව්වට මහා සංඝ රත්නයේ වැඩම කරවා ගත්තා. කල්යතුව පූජ්‍ය ගල්පියුම ආරණ්‍යයේ පූජ්‍ය සුමන රන්සේ ස්වාමින් වහන්සේගේ නිවේදනයක් අනුව උන්වහන්සේ මෙතෙන්ද පැමිණලා මේ කටයුතු සංවිධානය කර තිබුණා. සැබවින්ම උන්වහන්සේ මෙම ප්‍රදේශයට වැඩම කරපු මුල් කාලයේ සිටම මේ දෙල්ගොඩ වලව්වේ පින්වත් සහෝදර සහෝදරී පිරිස පුදුමාකාර ගෞරවයකින් තම තමාටම ලැබිච්ච ධර්ම ලාභයක් වශයෙන් සලකාගෙන ඒ සියලුම උපස්ථාන සංවිධාන කරමින් අප්‍රමාණ කුසල් රැස් කරගනිමින් සිටිනවා. ඉතින් මේ දෙල්ගොඩ වලව්ව කරවුවේ යම්කිසි මව්පිය දෙපළක්ද ඒ දෙදෙනාට කොතන හිටියත් මේ අනුමෝදන් කරන්න සුදුසු මහා පින්කමක් මේ අද දවසේ සිද්ධ කරන්නේ දුනා. ඒ කියන්නේ මේ වලව්වේ පිටීම සංඝයාගේ ප්‍රයෝජනීය සඳහා වෙන් කළා. ඒක සේනාසන දානයක් වුණා විහාර දානයක් වුණා එවාගෙම රාත්‍රී කාලයේ ගිලන්පස දාන චතුමද නොයේ ඖෂධ වර්ග සහිත ගිලන්පස දාන පූජා කළා. උණුපැන් පාසුකම් සැලසුවා. එවාගෙම උදේ පාන්දර මිය රාත්‍රියේ නිින්දා අඩු කරලා මේ දාන වස්තු සම්පාදනය කරගත්. අසවල් දෙය අඩුයි නැතුව හැම හැම ආකාරයකම ඖෂධ සංයුක්ත දාන වස්තු සම්පාදනය කරලා <coughs> බුද්ධ පූජා පැවැත්වුවා මහා සංඝ රත්නයේ තිතාම ගෞරවයෙන් දන්පැන් පිළිගැන්වුවා වැළඳෙව්වා වත් පිළිවෙත් පැවැත්තුවා ඉන් අනතුරුව සීලයක පිහිටියා දැන් මේ මොහොතේදී මේ පරිස්කාර භාණ්ඩ රසක් සහිත අෂ්ඨ පරිස්කාර පූජා කළා ධනපදයකට සවන් දුන්න විශේෂයෙන් අෂ්ඨ පරිස්කාර පූජාවේ අනුසස් වශයෙන් බොහෝ කාරණා තියෙනවා අපි අඳහලා තියෙනවා අෂ්ඨ පරිස්කාර පූජාවේ ආනුභාවය සසර වසනතුරු ගිනින් නුවණින් ගුණින් තේජසින් අගතන්පත් වෙනවා කුෂ්ඨ ගන්න කෙලාස සෝස අපමාර කියන පංච ආබාධයක් කවදාකවත් අට නොගන්නෙක් වේදවා. එවාගේම අන්ධ බදිර මූග උම්මත්තක මන්ද බුද්ධික යනි අභාවයට තත්ත්වයටපත් නොවන වාසනාවන්ත ජීවිත ලැබෙනවා. එවාගේම දුර්වර්ණ නොවි බොහෝම පැහැපත් ශරීර වර්ණය ලැබෙනවා. එවාගේම සිතූ පැතූ සම්පත් පහළ වෙන කල්පරෝක්ෂයන් ලැබෙනවා. එවාගේම බොහොම ත්‍රිහේතුක උත්පත්ති ලැබෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. ඒ වගේම රහත් වෙන බෝධි රහත් වෙන ආත්භාවයක් වේනම් පුරුෂ පක්ෂයට එහි භික්ෂු භාවයෙන් තනිදු උපසම්පදා ලැබී අරිහත්ත්වේ සාක්ෂාත් වෙනවා කාන්තා පක්ෂයට මහාලතා පසාදනිකේන උතුම් වස් ඒ පළඳනාවන් ලැබෙනවා යයින් නොනවති මගඵල නිවන් සුව ලබනවා මේ විදිහේ ලෞකික ලෝකෝත්තර අප්‍රමාණ අනුසස් ගෙන දෙන පූජාවක් මේ අෂ්ටපාරිස්කාර පූජාව තෝටේ අනු සලකා බැලීමේදී අද මේ දවස වෙනකොට සංඝ රත්නයේට සිව්පසෙම උපස්ථාන කළා වෙනවා. පළමුවෙන්ම මේ සේනාසන පූජාව, ඉන් අනතුරුව ගිලන්පස දාන පූජාව, අද උදේ පාන්දර පින්නපාත ආහාර දාන පූජාව, දැන් මේ මූල මේලාවේ චීවර පූජාව, මේ කෙන චීවර පින්නපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය දේශජ්‍ය පරිස්කාර කියන සිව්පසේම මහා සංඝ රත්නයට අපට උපස්ථාන කරගන්න වාසනාව වුණා. අපේ පැරණෝ ප්‍රාර්ථනා කරනවා ලොව නිවන් දකිනාතුරු ලොව පහළ වන තාක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට උපනුපන් જાතියක් පාසා ඊට උතුම් ලෙස සිව්පසෙන් උපස්ථාන කරලා බුදුබණ අහලා සසර දුකින් අත් මිදී ශාන්ත නිවන් සුව ලබන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන ශ්‍රීතක් තියෙනවා. ඒ වගේම අද මේ සිව්පසු උපස්ථානයක් මහා සංඝ රත්නයේ වෙනුවෙන් සිද්ධ කරන්න යෙදුන. ඉතින් මේ බෙලිහොල්ලෝයේ සීල සමන්නන්දී කියන පැරණි භාවනා මධ්‍යස්ථානයේහි දැන් මේ නමෝදා ඉඳලා වැඩිපුර සංඝ පිරිසක් මේ ස්ථානයට වැඩම කරවා ගන්න ඉබේම ලැබුණා. ඒකන් ලොකු ධර්මලාභයක් වෙන හිතන්න පුළුවන්. පළවෙනි පහුගිය වස්සාන කාලයේ සිදුවෙච්ච කම්පනීය දේවල් ඔක්කොම යටපත් කරගෙන බුද්ධ ශාසන අභිවෘද්ධිය දැක ගන්න උතුම් සුබ මොහොතක් උදාපත් වුණා වගේ තිම් පූජ්‍ය සුමනදාන්සේ ස්වාමින් වහන්සේ අකම්පිතව ඒ කටයුතුට මුහුණ පාලා මේ ස්ථානෙත් එවාගේම දායක පින්නතුන්ගේ ශ්‍රද්ධාව රැකගෙන වැඩ වාසය කිරීම විශාල ධෛර්යයක් වුණා ඒකම මීතිරගල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේ වැඩ සිටියේ 25 නමක් තරම් සංඝ පිරිස ඉබේම මේ ස්ථානයේට වැඩම කරවා ගන්න ලැබුණේ තා ලොකු ධර්මලාභයක් දෙවියන්ගේත් මඟ පෑදීමක් හැටියට වෙන්න පුළුවන් මේ ප්‍රදේශයේ සුමන සමන් දිව්‍ය රාජානන්ගේ අඩවියයි එනිසා මේ ප්‍රදේශයට එවැනි ධර්මලාභයන් ලැබීම සාර්ථක සිද්ධියක් ඉතින් ඒ අනුව සලකා සැනසෙන්නට ඕනේ ඒ සංඝ පිරිසේ බොහෝ සෙයින් මේ නියෝනාවිනාරණ්‍ය සේනාසනයේහි භාවනා පිළිවෙත් පුහුණු කරගෙන බුරුම රටෙන් ගිහිල්ලා එයිනොත් උසක් මේ පුහුණුවක් ලබාගෙන ආපු පිරිස තමයි වැඩියෙන් ඉන්නේ. උන්වහන්සේලා සහිත මේ ත්‍රිපිටක ධර්මය ඉගෙන ගැනීම පිණිස වැඩම කළේ සංඝ රත්නයේ පහසුකම් සැලසීම පිණිස මෙම බෙලිහුල්ලෝය ආරණ්‍ය දායක සභාවත් විශේෂයෙන් අපේ සුමන් රන්සේ ස්වාමින් වහන්සේත් බොහෝම කරුණාවෙන් සහයෝගය දෙන බවට දැනගන්න ලැබුණා. අපිත් මේ පැමිණියා ඒවා දැකලා සතුටු වෙලා ආශිර්වාද කළ යන්නට එනිසා ඉදිරි කාලයේ නැවත නැවතත් අපට මේ භාවනා මධ්‍යස්ථානයේ සීල සමාධි ප්‍රඥා ගුණ පුරණ ධර්මාඥාන භාවනාඥාන දියුණු කරන සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා තව තවත් පහළ වේවා උන්වහන්සේලාට ස්ථානයේ ශ්‍රේම භූමියක් බාටපත් වෙලා බුදු සසුනේ චිරස්ථිතිය දකීමට අපට වාසනාව වේවා එවාගේ මේ ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ධ්‍යාන විද්‍යාලාභීන් පහළව බුදු සසුනගේ කාලෝක බබළුනාසේ නැවත නැවතත් ගෞතම සම්බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධිය අධ්‍යක් ගන්නා අපට ලැබේවා කියන ප්‍රාර්ථනාව වෙනුයි මේ පේවිගෙන පින්කම් වල යෙදෙන්නේ. එනිසා අද මේ දවසේ සිදු කරගන්නා ලද මේ උදාන කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සනසන බුදු ශාසන නොනැසී නොපිරී අඳුරු නොවේ අතුරුදාන් නොවේ ගගනතලයේ සඳේරු මණ්ඩලමින් දිදුලමින් ගැබලමින් අපරාජිතව විරාජිතව නිර්මලව අවුරුදු 5000ක් ශ්‍රී ලංකා දෙරණතලයේ පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතරත සිල්වත් ගුණවත් ශාසන භාරධාරී මහා සංඝපත් පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ ගෞතම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගනිමින් සදාමාලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අපදස්පත් කරගන්න කුසල සම්භාරයේද ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රියෙන්